මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලැස්ස මුවන් පැලැස්ස ගුවන් විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න කවුරුත් නැද්ද? බිෂෝ මේ වෙදමැදුරේ කවුරුත් නැද්ද? හානේ මගේ එකම හිතවති මෙහෙම වෙලාවක මේ වෙදරා අමිත් නැති දවසේ වෙද මැදුරට ආපු එක මගේ ඊයේ මලප්පිපුණා හා සමානයි. එන්ට එන්ට ඇතුළට නෝනේ එන්ට. හරි හරි ලොකු මැනිකේ. කෝ බිසුයි නාමිලුනේ දෙන්නම ගියා. දුම්බර පළාතේ තියෙන හුන්නස්ගිරි කන්දයි අනික් ලස්සන දේවලුයි බලාගෙන එන්ට කියලා. එතකොට වෙදරාලාමි වෙදමාමා මේ සේරෝම මට බලාගන්ට කියලා ඕන් ගියා හාරිස්වත්තුවට යනවයි කියලා. එහෙමද? මේ ලොකු මැනිකේ එතකොට මේ ආරච්චි මහත්තයා ආරච්චි මහත්තයා තාමත් අර පරණ ඉඩකඩම් වල අයිතිය ගසා කන නෑයන්ගෙන් බේරුමක් කරගන්න ගියා උඩුදුම්බර දිහාවට. ඒත් අද ආපහු එන එකක් නෑ. <laughs> හොයා එන්ටකෝ ඇතුළට. මොනවද කාන්ත බොන්ට එහෙම ඕනේ. මේ ලොකු මැනිකේ කරදර වෙන්න එපා. මං ඉක්මනට ආපහු යන්න ඕනේ. නෑ නෑ නෑ නෝනි. ඔයා විතරයි මට ඉන්න එකමත් හිතවත් නැති. ඒ <laughs> හින්දා අනික් සේරෝම වැඩ කල් දාලා අදයි හෙටයි මා වෙනුවෙන් මේ වෙදමැදුරේ ඉඳලා ඈ හිතල තියෙන නොයේකුත් ප්‍රශ්න කතා බහ කරලා ඒවා හිතවලින් බැහැර කරලා ඈ ඩිංගක් හරි සැලසීමක් ලබන්න ඔයා මට උදව් දෙනව නේද <laughs> නැත්නම් මාව දාලා මද මම මේ ආවේ බිසෝටයි නාමෙල්ටයි ඒ දෙන්නගේ හතුරු අටවන උගුලක පැටලිලාද කියලා මේ අපේ ඉස්කෝලේ මහත්තයා කිව්වා ටිකක් හොයා බලන්න කියලා. දැන් බැලින්නම් ඉතින් ඒ හොයා බැලිලට වඩා තවත් දේවල් පැටලිලා වගේයි මට නම් පේන්නේ. මේ මොනවද මේ ඔයා කියවන්නේ? නේ? ඔයාද ඉන්නව නේද මේ වෙදමැදුරේ? මම තනියට. හ්ම්? අනේන්ට ඉස්කෝලේ නෝනි. ලොකු මැනිකේ ඒ බලාපොරොත්තු වෙන්නන් නෙවෙයි මං ආවේ. නමුත් ඉතින් කොහොමද ඔයාව තනියම දාලා යන්නේ කාටකට? කියන්ටකෝ දැන් මොනවද මගෙන් කෙරෙන්න ඕනේ? අනේ අනන්තයි ඒවා නම් අප්‍රමාණයි. වෙන කිසිම දෙයක් නැති වුණා. අපේ මේ මහා පෝසත් පවුලට හතුරුකම් කරන ওই ආරච්චිලාගේ ඈතින් ඈතින්ම නෑයෙක් වෙනමයි කියන ඔය මුදියා මුදලාලි කියන මිනිහගෙන් තියෙන කරදර ගැන නම් අනේ විල්ලත කොයි මුදියා නේද? ඒ ඔව් මුදියා මං කිව්වේ නැද්ද? මුදියාගේ කාර් එක නෝනි. ඔය නෝනි මේ ටෙන්ට් එපා. යන්ටකෝ ඇතුළට. එන්න ඇතුළට. ලොකු මැනිකේ නෑ නෑ මේ ලොකු ලොකු හොඳටම විශ්වාසද ඒ මුදියන්ස කියලා. එතකොට අර දිගා මඩුල්ලේ ඒ මනමාලයාද දන්නේ නෑ. ඒ දෙන්නගෙන් කවුරු හෝන් ගැහුවත් මම නෙවෙයි ගේට්ටුව අරින්නේ. ඔහොම බලා ඉඳලා යන්ට යයි ආපහු. ආ ආ ආ යනවා. ඔය මං කිව්වේ ඒ දිගා මඩුල්ලේ මිනිහටත් ලැජ්ජාවක් නැහැ. බිසෝව විවාහ කරගන්නමයි මගේ හිතේ කල්පනා. ඇයි දන්නවද ඉස්කෝලේ නෝනි? ආරච්චිලාගේ પરම්පරාවේ හිටිය හැම කෙනෙකුටම තිබ්බ බූදලේ දැන් තියෙන්නේ මෙතන. ආන් ඒ වස්තු තණ්හාව හින්දා මුදියාගේ පුතාට ওই සිරිමලාට බිසෝව කරකාර බන්දලා දෙන්න දැඟලුවේ වෙන මොකවත් නෙවෙයි ඒකා බංකොලොත් ගහපු හන්දා ආරච්චි ලහු කරගන්න බැරි වුණා අන්න ඒකේ පලිය ගන්ටයි ඔය හරි හරි හරි ඒ හරිය මන් දන්නවා මේ ඊට පස්සේ මුදියා ඔය දිගාමඩුල්ල ඉලන්දාරියට කපුකම කරන්ට දඟලනවා නොඑක් විදිහට නේද බැංගලුවා බැංගලුවා <laughs> නුමුත් ඒක හරි ගියේ නැති හන්දා දැන් වෙන මොනවා කරන්ට යනවද දන්නේ නැහැ. මේ අහන්නකෝ ආන් ඊකන කියන්න තමයි තකහණී මම මේ අද ආවේ. ඈ ඒක කියන්න හොඳද මන්දා? මොකද්ද? අනේ මොකද්ද කියන්නකෝ? මේ හදිහුණියමක්වත් කරන්න යනවද නැත්නම් මේ මේ බිසෝ වරගෙන පනින්ට මාන බලනවද? එහෙම නැත්නම් දේවල් කරන්නටත් බැරි නෑ. අනේ දෙයනේ. නමුත් මේ අපේ ඉස්කෝලේ මහත්තයාට ආරංචි වෙලා තියෙන ලොකු වෙන දෙයක්. කන්දේ දෙයනේ අපට හතුරුකම් කරන මුදියව විනාශ කරන්නේ නැත්තේ. ඉස්කෝලේ ලොකු මහත්තයා නිකන් නෙවෙයි ඒ වගේ ආරංචි විශ්වාස කරන්නේ. දැන් මට කියන්න කවුද මොනවද කරන්ට බලා ඉන්නවයි කියන්නේ ඈ කවුද ඒක ඒ ලොකු මහත්තයාට කියලා තියෙන්නේ මේ අහන්ටකෝ ඒක කියලා තියෙන්නේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමෙක් <gasps> හැබැයි ඉතින් ඒ ළමයා කවුද කියලා නම් ලොකු මහත්තයා මටවත් කිව්වේ නෑ ඕ ඒ හින්දා කලබල කරන්නේ නැතුව අපි ඊයින් සීරුවේ බලන් ඉමු මොකද වෙන්නේ කියලා මේක හරි අපරාධයක් නේද නෝනේ ඈ බැරිද අපට එකතු වෙලා ඔය නපුරු මිනිහාගේ හොර වෙලඳාන් ගැන පෙසම ගාලා මිනිහාගේ ඕද බිඳින්ට මේ ආ මේ වගේ පෙසමක් ගැන තමයි ඒ ළමයා ලොකු මහත්තයාට කියලා තියෙන්නේ මුදියා කීවලු ඒ පෙසමට මිනිස්සුන්ගෙන් අස්සන් එකතු කරලා දෙනවා කියලා ආ නේ එක සැරයක් ආරච්චිලාට විරුද්ධව පෙස්සමක් ගහලා ලස්ස ගානට ඇස් ගෙවන්න උනා. ලොකෝ දන්නවද මේ පාර පෙස්සම ගහන්න හදන්නේ කාටද කියලා? කාටද? නාමෙල්ටයි. ඉස්කෝලේ ලොකු මහත්තයාටයි. මටයි. මේ අපිව විරුද්ධෙට මේ අපිව කම්මුතු කරලා දාන්න. හතර වරන්දේ යන්ට දැනිච්චාවේ මේ අවනඩුව. හ්ම්. මේ නෝනි මොනවා කෙරුවයි කියලාද පේශං ගහන්නේ. අපේ ලොකු මහත්තයයි මේ නෝනි නාමෙලුයි හින්දා නේද ඉස්කෝලේ මේ තරම් ඈ ඉහළ තත්ත්වක තියෙන්නේ. ඇයි හොඳ ඇත්තන්ට මේ හැටි වෛර කරන්නේ මං අහන්නේ. මේක ලොකු අද ඊයේ පටන් ගත්ත වෛරයක් නෙමෙයිනේ. මතකද අපේ ලොකු මහත්තයා මේ පැලැස්ස දිනු කරන්ට හිතාගෙන ග්‍රාම සංවර්ධන සමිතියක් පිහිටුවන්ට ගියා දැනට අවුරුදු කීපයකට කලින්. ආන් ඒ කාලේ ඉඳලම හිස්වල පැසෝන ඒ වෛරය තමයි තාමත් ඔය පැසවන්නේ. මේ පාර බල්ලා බුරනවා. තව කවුද දන්නේ නැහැ. ඒක තමයි. ආහා හා බුරම්පේ බුරම්පේ. දැන් ඇති බිරුවා. මේ මම යාවේ. හ්ම්. විදසීයගේ කටහඬයි ඇහුනේ නේද නෝනේ? ඔව්. <coughs> ඒකනම් ලොකු දෙයක්. මේ ලොකු මැනිකේ මෙතරාලාමේ ආපහු ආපේක නම් ලොකු දෙයක්. ආ එන්ට එන්ට මාමා මේ අපේ මේ ඉස්කෝලේ නෝනිත් ආවා මගේ තනියට ඒක බොහොම හොඳයි මාත් මේ ආපහු ආවේ නාමෙලුයි බිසෝයි දුම්බරට ගිය හින්දා ගිහි පාළුවට ගිහින් ඇති කියලා. හොරා අතුරු වැඩි කාලයක් නෙව මේක. ඒක හැබෑව. කෑම රත් වෙනකල් මොනවද මාමට බොන්න ඕනේ? මේ තේද කෝපිද එහෙම නැත්තම් රණවරාද <laughs> බෙලිමල්ද මං හදාගෙන එන්නම් ලොකු මොනවද මාමට ඕනේ <laughs> දෙන්නෙක්ම අනින්දා මම නොබී ඉඳ හොඳ නැහැ. ඒ හන්දයම නම් හොඳයි. මේ වත්තේ කෝපි වලින් හදන හොඳ කෝපි කෝප්පෙකුයි කිතුල් හකුයි. දන්නවද තියෙන තැන? හරි හරි මන් දන්නවා මාමා. නෝනි. ඔයා මාමත් එක්ක කතා කර කර ඉන්නකෝ. ආ ආ. අපියා කියාපු රහස ගැන. ආ හා හරි හරි හරි. මේ මොකෝ මේ මේ ආයෙත් මේ ප්‍රහාරයක් එල්ල කරන්න එනවද කවුරු හරි හ්ම් අනොන් ඕනෙම රහසක් තියෙනවා නම් මට කියන්න හ්ම් බය වෙන්න කාලියක් නෑ මේ අනේ මන් දන්නේ වෙද මාමා මම මෙව්වා කියන එක හොඳද නැද්ද කියන්න මේ මුමුත් ඒ කොළුව ගැන මන් දන්නේ නෑ කොයි කොළුවද මේ මේ ඒ සැරේ කොළුයි. ආ මේ මේ ඒ ළමයාගේ වංහුන් ගැන නම් මන් දන්නේ නැහැ. හ්ම්. නමුත් කොළුවා ඉස්කෝලේ නැවෙත් අනිත් ඔය නරක ළමයි එක්කලා කැලේ පැනලා විභාගෙත් පේල් වෙලා. එහෙම ළමයි ඉන්නවා කොයි පළාතේ? හ්ම්. ඉතින් ඒ ළමයා පේල්ුනේ නෑ. නාමෙලුයි ලොකු මහත්තයයි ගිහින් කොළුව අසමත් කෙරුවාය කියලා කොළුවගේ තාත්තා මුදියන්සේ මුදලාලිට කීවලු ඔය කතන්දරේ. ඊට පස්සේ ඇහැව්වලු මොකද්ද කරන්න ඕනේ කියලා. ඕලාගේ <laughs> අම්මගේ බෑන අහනවයි කියන්නේ ඕන්න ඔහොම දෙයටයි. <laughs> ඉතින් ඉතින් ලොකු මේ වෙන්නේ මාමා මේ කෝපි කෝපි ගන්නකෝ. ආ හරි හරි. ඔන් ඔය කනප්පුව උඩින් තියන්නකො ලොකු. හ්ම්. ඉතින් මුදියාංශේ හීනූල කඹරනවාද ඔය මේ මේ හොඳම ගුරුවරු නරකයි කියලා පෙන්නන්න. හරියට හරියට මාමා. මුදියාංශේ ළමයාගේ අප්පච්චිට කීවලු ඔය ඉස්කෝලේට ආපු ලොක්කා මුදියාගේ පුතාවත් පේල් කරලා අන්තිමට ඉස්කෝලෙන් අස් කරලා දැම්මයි කියලා. ඒ කියන්නේ අර ඉගෙන ගත්තේ නැති සිරිමල්. ආ. ඉතින් <laughs> ඉතින් නෝනි. කියන්ටකෝ මේ ඔය කතාව ඉතුරු හරි. <coughs> හරි. දැන් කවුද ඔය කියන බොරු පෙස්සම මේ මෙල්ලියන්නේ? අනේ අනේ වෙදමාමේ අපේ ලොකු ඉස්කෝලේ මහත්තයා කීවේ මේක බොහෝම රහසිගතව තියාගන්නවා මිසක් කිසිම නමක්වත් කියන්න එපා කියලා මට. ඒ හරි හරි ඒවා එහෙම තමයි. ඒක මා පිළිගන්නවා. මේක රහස්. හ්ම්? එතකොට රහසක් කියන්නේ කන් දෙකකට පමණක් ඇහුනම ඒක පිට නොකර තද කරගන්න රහසක් හැටියට රැකගන්න එකට. ඔව් ඔව්. මේ කෝපි එක නිමනවා මාමේ. ආ කෝ කෝ මෙහාට දෙන්න. ආ මෙන්න. මේ මම මෙහාට ආවේ අපේ නාමෙලුයි බිසොයි හතුරුන්ගෙන් පරිස්සම් කරගන්න කියලා අපේ ලොකු මහත්තයා කියාපු හන්දා. අපිට බෑ ඒ නපුරු මිනිස්සු ලියන පෙස්සන් අරින එක වළක්වන්න. නේද මාමා? ඔව් ඔව්. ඒක හැබැයි. දැන් එහෙමනම් අපි මොනවද කරන්න ඕනේ වේද මාමා? බැරිද අපිට ඒ පේල් වෙච්ච ළමයාගේ අපච්චිට කියන්න? මේ කොල්ලා ඉගෙන ගන්නේ නැතුව කැලේ පැනපු හිඳයි පේල්ුනේ කියලා ඒක අවබෝධ කරගන්න අපිට බැරිද? <laughs> අවබෝධ කරගන්න? ඔව්. ඒක හොඳ ගුරුකම. හ්ම්. කොල්ලාගේ අපච්චියට ඒ වගේ දෙයක් අවබෝධ කරගන්න පුළුවන් නම් මේ වෙත මාමා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. ඒ කිව්වේ ඒ ළමයාගේ බාප්පගේ පුතා ඉහළින්ම විභාගේ පාස් වුණා කියලා ඒ ගෙදරම නෑයින් ගෙනලා කන්ට බොන්ට දීලා රතින් යපත්තු කරලා පොඩි උත්සවයක් පවත්වලා තියෙනවා රෑලි වෙනකල්ම. හැබැයි දැක්කද? වැස්සමක් ගහන්න සිද්ධ වෙච්ච දේවලින් තවත් කාරණාවක් තමයි ඒක. ඒ කිව්වේ? ඒ කිව්වේ සිස්සෙක් වේවා. නිකන් ඉගෙන නොගත් කැලේ පැනපු ළමෙක් වේවා. තම තමන්ගේ ප්‍රතිඵල නිහඬව ඉවසා දරාගෙන ඊළඟට කළ යුතු දේ ගැන කටයුතු නොකර අර වහල උඩට නැකපු කුකුලා වගේ තටු පුප්පාගෙන අඬලන්ට ගියාම මොකද්ද මාමා ඒ කතාව මං ඒක නම් අහලා නැහැ මං අහලත් නෑ වෙදමානි <coughs> ඒ කතාවට හේතු මූත උණයි කියන්නේ ඈත අතීතයේ හිටපු එක ලේඛකෙක්. හ්ම්. බොහොම විමසිලි සහිතව ලෝකය දිහා බලද්දී දැක්කලු කුකුල්ලු දෙන්නේ උන්ගේ ඉහළම හැඬලීම කරලා තටු ගසා දාලා ඈ පොර කොටා ගන්න පටන් ගත්ත එක. හ්ම් හ්ම්. ඒ උන් පොර කොටා ගන්නකොට අදත් පංගුවක් රටවල මිනිස්සු දිනන්නේ කොයි කුකුලක්ද කියලා ඔට්ටු අල්ලනවලුනේ. <laughs> නමුත් ඒ ඈත අතීතයේ මේ පිරුලට හේතු බූත වෙච්ච කියමන අදටත් එදා වගේම බලපානවා. හ්ම්. ඒකයක් නැත්. ඔව් ඉස්කෝලේ නෝනේ. ඒ කිව්වේ මොකද්ද මම මට තාමත් තේරෙන්නේ ඒක අපිටත් බලපානවද? <laughs> මේක මේ ළමා කතාවක් වගේ ඇහුණට අපි කාටත් ඒකෙන් හොඳ ආදර්ශයක් ගන්න තියෙනවා. ඉතින් අද කුකුලා පොරේ අවසානයේ එක කුකුලෙක් පෙරදිලා බිම වැටුනාම දිලාපු කුකුලා ඉන්නවනේ. ඒ කුකුලා කටු ගසා දාලා නටලා ඉගිලිලා පහළ උඩට නැගලා හඬලන්ත පටන් ගන්නලුනේ. ලොකු මැනිකේ හරියට අර විභාගේ ඉහලින් පාස් කරාපු ළමයාගේ අප්පච්චි වගේ වෙන්න ඇත. ඒ වෙලාවේ ආසේ පියාඹාගෙන ආපු ලොකු කුසෙක් ඊතලයක් වගේ වේගෙන් රුම් ගාලා ඇවිල්ලා දිනාපු කුකුලා දැගෙන නොපෙනී ගියා. අපෝ. අන්න ඒක තමයි දිසෝව ඉහලින් පාසුණයි කියලා සද්ද කරන්ට එපයි කියලා අපේ ඉස්කෝලේ ලොකු මහත්තයා අපට කීවේ ඒ දවස්වල. හරි හරි හරි. ඒ හින්දා තමයි මාතේ ලොකු මහත්තයාට ගරු කරන්නේ ලොකු. උන්නේ හරිම ධාර්මිකයි. සාධාරණයි. කෙසේම වෙනසක් නොකර කාටත් එක සමානව කටයුතු කරනවා. හැබැයි ඉතින් ඒ වගේ හොඳ උත්තමයින්ට තමයි හතුරු පෙස්සම් ගහන්නේ. ඒ වගේම මේ මේ නොයෙකුත් දෝෂාරෝපණ කරන්නේ. එහෙම නෙවෙයි ඉස්කෝලේ හාමිනේ. හ්ම්. සහතික ඇත්ත වෙද මාමා සහතික ඇත්ත. මේ ඉතින් අර ඉස්කෝලෙන් අසමත් ළමයාගේ පියා ඒ මිනිස්යාගේ යාළුවෝ එහෙම එකතු කරගෙන පෙස්සමක් ගහන්න යනවලු. අපේ ලොකු ගුරුතුමාටයි නාමෙල්ටයි මටයි විරුද්ධ. ආනේ ඇයි මේ ගුරුවරී මොනවා කරලාද? ඈ බෙද මාමා මං අහන්නේ මොනවා කරලාද? ඒක නෙව ලොකු ඒක නෙව. මේ එතකොට අර කැලේ පැන කොළ මොට්ටල කොළුවා. විභාගෙන් මේ මේ පාස් කෙරුවේ නැති හින්දා වෙන්න ඇති. හ්ම් එහෙමද? නාමෙල්ව අස් කරලා දාන්න කියන්නේ තේ හින්දාද නෝනි? මේක නම් හරි අපරාධයක් නේද? නාමෙල්ලස් කෙරුවොත් විසෝට මේ ඔය පුරස්නේ ඔච්චර දුර දිග යන්නේ නැහැ. හ්ම්. ඒ විභාගෙන් පාස් වෙච්ච ළමයයි. ඒ ළමයාගේ පියයි. ලෝකෙට පුරකාස කරන්න නොගියන්. සහතික ඇත්ත වේද මාමා? සහතික ඇත්ත. මේ ඒ මිනිහයි මුදියා මුදලාලි එකතු වෙලා තමයි රතිඤ්ඤා පත්තු කරලා ගෝසා කරලා තියෙන්නේ. ඒ ළමයාගේ අප්පච්චිට වටින්නේ නැහැ එහෙම දේවල් කරන්ට. කියන්නේ මේ විභාගයෙන් පේල් වෙච්ච ළමයාගේ අප්පච්චිගේ හිත රිද්දන්න නැතුව නිකන් හිටියානම් ඔය පෙස්සම ගහන්නේ නැහැ. ඒකනේ. දැන් ඉතින් මුදියන්සේ ඒ අසමත් වෙච්ච ළමයාගේ තාත්තයි එතකොට මේ තව අපිව රුස්සන්න නැති අය ඉන්නවනේ. ඒ උදවියයි එකතු වෙලා ගහන්ට යන පෙස්සමින් ඉස්කෝලේ ලොකු මහත්තයා. එතකොට නාමි මේ මාව. ඔව්. කොයි දුෂ්කර පළාතකට මාරු කරයිද මන්දා. නැත්තම් ඉතින් අපේ සේවාවන් සම්පූර්ණයෙන්ම කපා හරීද කියලා තමයි හිතෙන්නේ. <gasps> ඒක තමයි තියෙන බය. <coughs> එහෙම වුණොත් මගේ බිසෝටයි නාමේටයි මොකද වෙන්නේ මාමා? ලොකෝ අපට හැමදාම අර්ථයෙන් ධර්මයෙන් ගුරුහරුකම් දෙන වෙදමාමා කියන්ට බලන්ට මොකද මේ ගැන හිතන්නේ? <coughs> එහෙම පෙසමක් ගැහැව්වොත් එහෙම අපි මොනවද කරන්න ඕනේ? පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න. මේ ඒ කියන්නේ තාමත් ඒ පෙසම ලියලා ඒකට කවුරුවත් අසංකලේ නැද්ද? හ්ම්? මේ රහස කියාපු ළමයාගේ අප්පච්චිට මුදියන්සේ පොරොන්දු වුණාලු මුළු මුවන් පැලසින්න සීරුගේම අස්සන් එකතු කරලා ඒ පෙස්සම හදලා දෙනවා කියලා. ඕ ඒක දැන් මෙලහකටත් ලියලා ඇති. <laughs> මට නොයෙකුත් උපහැරෙන ඔළුව තෙනවා මේ මේ මේ වගේ දේවල් ඇහෙනකොට නෝනි. නමුත් මට දැන් වෙලාවක් නෑ ඒවා ගැන කියන්න. මවුනේ නෑ වෙද මාමා අපට ඕනේ අපේ මුවන් පැලැස්ස දිනු කරන්න කාලයක් තිස්සේ උදව් දීපු ඉස්කෝලේ ලොකු මහත්තයයි එතකොට මේ නාමෙල්ටයි මේ නෝනිමයි බේරගන්ට එච්චරයි මාමා අපට ඕනේ ඒක හරි ඒක හරි ඒත් ඉතින් කොහොමද ඒ හොර පෙස්සම ලියන එක නතර කරන්නේ මේ මුදියන්සේ ආරච්චිලගේ යාළුවා නේද? බැරිද ආරච්චිලට කියලා ඒක නතර කරන්න. මේ නිකන් අහලා බලන්නකෝ. අනේ මන්දා. පොදාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ හිටියේ ඒක. භාගදා ආරච්චිල තමයි ඒ හොරපෙසමත මුලින්ම අසංගනත්. ඕයි. ඇයි දන්නවද? මේ ආරච්චිල දැන් අවුරුදු කීයක්ම මහන්සි වුණාද? නාමෙල්ව මේ පැලැස්සෙන් පන්නලා දාන්න. හ්ම්. එතකොට ඒක සැරයක් නාමෙල්ගේ කකුලක් කැඩුවා. ඔව්. ඒ තාරච්චිලගේ බහට. ඔව්. කත කතාව නම් එහෙමයි. ආරච්චිලගේ කීමට ලුමේ මේ මේ අර මේ මේ කවුද? වේදිකාරයයි. වේදිකාරයයි. අර තක්කඩි කවුද රොට්ටකුයි. ඔව් යාමෙල්ව නැති කරන්න නොයේකුත් දේවල් කෙරුවේ ඒක දන්නවා මිනිස්සු අනික ආරච්චිලට මුදියා නැතුවම බෑනව ඕනම දෙයක් මම මේ කල්පනා කරන්නේ පෙස්සම මහතැම් වලට ඇරලා ඒක පිළිගත්තොත් නාමෙලායෙත් මේ පලාතේ පස් පාගන්ට එන එකක් නෑ. එතකොට එතකොට අර බිසෝට මොකද වෙන්නේ? බිසෝ පිස්සෝ පණියාන් අර ආදී පැනපු ගල් කඳ උඩට නැගලා ඒක කරගන්න කලින් උත් දැඟලුවා මට නෑ නෑ ලොකු නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඒකද මොදියක් නෙවෙයි අපේ බිසෝ ඒ උනාට බිසෝට ඉවසන්ට බෑ නාමෙල්ට කවුරු හරි මොනවා හරි නරකක් කෙරුවොත් එහෙම මතකද නාමල්ගේ කකුල කඩලා අර ඈත ඈත කැලේ මැද්දෑවට ඇදගෙන ගිහින් දාලා මාසයක් විතර ගියාට පස්සේ බිසු බිසු අර නියඟලාලද නගා මරුවලද කාලා ඉතින් මේ මේ මේ මේ මේ මේ මේ මේ අපේ නපුරු දේවල් හිතවලින් මකා දාන්න දැන්වත් හිතට ගන්න ඕන. ඒරුණා. අනේ ලොකු මේ. ඒකේදතම මුල එක මිනිහෙකුගේ හිතේ තියෙන වස්තු තණ්හාව කියන එක අපි දන්නවනේ. ඒ පව ඒ තණ්හා කෙලෙසයා හිත තුල තියෙන කල්ම වෛරය පල්ලි ගැනීමේ චේතනාව කවදාවත් බැහැර වෙන්නේ නැහැ හිතින්. හිතින් වෙදමම එහෙනම් කොහොමද අපි හතුරගේ වෛරය පලි ගැනීමෙන් ගැලවෙන්නේ? ඒක එසේ මෙසේ ලේසි කාර්යයක් නන් නෙවෙයි නෝනේ. නරකද මාමා අපිත් ඒ වෛරක්කාරයට මුදියට විරුද්ධව මහතෙන් වලට ලොකු පෙස්සමල් ලියලා ආසම් කරලා අරිනේ ලොකු එහෙම ඒවා අනන්තවත් මේ පැලැස්සේ මිනිස්සු කරන්ත ඇති නමුත් කාසියේ වාසිය හින්දාද මන් දන්නේ නෑ වෛරක්කාරයා අදත් යහතින් වැජබෙනවා ඉතින් වෙත මාමා අපේ හිතවල තියෙන මේ බය හැක පසුතැවිල්ල එතකොට වේදනාව කොහොමද අපි මැද පවත්වා ගන්නෙ? මම නම් කියන්නේ වේද මාමා. අර මහගල් කන්දට අනසක පතුරවාගෙන වැඩ වාසය කරන මහ දෙයයන්ට කන්නලව් කරලා ඒ හතුරගේ වෛරය නැති කරන්ට ගලේ දේවාලේ කපුරා මිස කියලා හිතන් මේ ඒ ගල යට දේවාලයක් ගහගෙන ඉන්න මිනිහා ඔය කියන වෛරක්කාරයා එක්ක හැන්දෑවට මොනවා හරි බොනව දැක්කයි කියලායි අපේ මේ මේ ගුරුතුමා මට නම් කිව්වේ. ඔව්. ආමේට පස්සෙලු ඔය කපුව ආවේශ වෙන්න පටන් ගත්තා. පොඩි. එතකොට මේ ඒ කියන්නේ මේ ඒ කපුරාමි අපේ වෛරක්කාරයයි එකට බොනවා කියලාද? ඒක වෙන්න බෑ වෙද මාමා වෙන්න බෑ. කපුරා මේ හැමදාම ඉසෝදා නාගෙන දේවාලයේ දේව රූප ඉස්සරහදී මායන් වෙලා දෙයයන්ට පූජාවල් තියලා මල් පහන් පත්තු කරලා ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ ඊට පස්සේ <laughs> ඒවා හොඳ නෑ ලොකු ඒවා හොඳ නෑ දැන් මෙතන තියෙන පුරස්නේ මේ අත්තන්ට බලපාන එකම එක තණ්හාපතියෙකුගේ වෛරයෙන් කෝපෙන් බේරෙන්න මේ අහිංසක ධාර්මික උදවිය පිළිපදින්න ඕන මොනවද කියන එක නෙවෙයි ඈ එහෙම නෙවෙයි ස්කෝලේ නෝනි මොකද කියන්නේ මේ මන් දන්නේ අපිත් වෛර කරන එක හරිද කියලා. නෑ නෑ නෑ නෑ. ඉතින් වෛරයෙන් වෛරය කවදාවත් සංසිඳෙන්නේ නෑ ඉස්කෝලේ නෝනි. හ්ම්. ඒ විරුද්ධකාරයාට හතුරට එතකොට වෛරක්කාරයාට මෛත්‍රී කරන්න. තේරුණාද? ඕන අර කුදියන්සේ තව මිනිහෙකු යනවා. හරි කේන්දගෙන පිස්සම හදන්ට වෙන්ට ඇති ඔය යන්නේ. මුවන් පැලස්ස අද රංගපෑම් උලපනේ ගුණසේකර රම්‍යා වනිගසේකර සමග සේනානී වික්‍රමසිංහ නාද සංකලනයේ ජයන්ත චන්ද්‍රලාල් මුදලි නායක සෝමරත්න රචනා කරන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්